නාම කියන වචනය බුදුරජාණන් වහන්සේ උදෙසා දේශනා සංඥා දේශනා මනිකාරෝධම් දිනාමනීය පාඨය. පස්ය දේශනාවේ සංඥාවේ දේශනාවේ මනිකාරෝධම් පහ. නාම ධර්ම වශයෙන් ප්‍රජාන සමස්තය දෙන්න සෝතේකේ. ඒ දේශනා වේදනා සංඥා සංඥා සංඥා සංඥා දැනට චේතනා සාමනිකාර සංස්කාර සංදේ පස්සේ විඥාන සංදේ රූපයේ පංචස්කන්ධයේ රූප රූප ස්කන්ධයේ හැටේ අනිත් ස්කන්ධ අතරම නාම ස්කන්ධයට අන්තර්ගත වෙනවා. මේ නාම ස්කන්ධ අතරින් අප විඥාන ස්කන්ධයට හැමගැනීමේ හේතුව පළවෙනි කියමකට බලාපොරොත්තු වෙනවා. විඥානයේ කියනකොට බොහෝ අය හිතවල ඒ හේතුවන් මතුවන්නේ සිත තියෙනවා. නමුත් විඥානය සහ සිත අතර වෙනසක් තියෙනවා. ඒක බලන්න. මේ උපමාන කියන්නේ ඇත්තටම දැන් පිළිසිත වස්තුවක් තියෙනවා නම් ඒක විඥානය වගේ ඒ පිළිසිත වස්තුවේ පිළිසිත පාට වල පිළිසිත වස්තුවල මණ්ඩලයේ දේවල් මික්ස් වෙනවා. සංකලනය වෙනවා, සම්මිශ්‍රණය වෙනවා. ඒක සිිතේ කරකිත කියලා කියනවා. අද උපේක්ෂිත සත්‍යය පාදයේ තියෙනවා. සම්මයන තමයි අතන පිටේ සමායයේ කියන රූප ධර්ම. දැන් අනිත් දෙකේ මාත්‍රම නවතින. ඒක හැබැයි ඒ පිළිබඳව මෙන්න කියන දෙයක්. මේ අයගේ සුදකොල දැනගන්නේ. ඒ දැනීම මාත්‍රේ නවතින එක තමයි විඥානය කියන්නේ. එතකොට ඒ විඥානයට පස්සේ මොකද කරන්නේ? සතුනාන් මායාවේ සම්පා කියලා. සත්‍යපතෝ කියන දොස්තර ලබන මෙලියන් හය විඥාන හය වෙන ගන්න. අනාතේ පොතේ ලක්ෂණ මේ දුක්ඛ ප්‍රමාණක විඥානයේ විඥානයේ නම් තබපු ආකාරය කියන ප්‍රමාණයක්. දෙවිදාකාර එකම ඉන්ද්‍රෝ කන්නේ ඉන්ද්‍රන අනුවල ඒ දැකලා ඉන්ද්‍ර වෙනස් වෙනස් නම් වලින් අනුමා පිටරෝලෙන් හැදෙනවා නම් ඉන්නේ ඒක පිටරෝලෙන් හැදෙනවා. මේ බුදුහාම ලෝකේ කරනවා කියන්නේ. ගොතෝලෙන් හැදෙනවා නම් ඒක ගොතෝලෙන් හැදෙනවා. දරෝලෙන් හැදෙනවා නම් ඒක දරෝලෙන් හැදෙනවා. මේ වගේ වෙන කොට ඉතිරාගේ නිසා හැදෙනවා නම් ඒක ඉන්ද්‍ර වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒක හැමදාම හැමදාම පවතින එකම දෙයක් තමයි සංඥා විද්‍යාත්මක සංඥා කියන එක තමයි. දැනීමක් ඇති වෙනවා. ඒකට අර ධර්මයෙන් කොමකින්ද කියන අවස්ථාඥානය කියලා කියනවා. අනත සත්‍යයක් නම් දැනීමක් ඇති වෙනවා. ඒකත් සෝතඥානය කියලා කියනවා. නාසික ධර්මවල මහ විඥානයක් දැනීමක් පහළ වෙන එක තමයි ඥානය. ඉවත රසයන් නම් දැනීමක් පහළ වෙන ඒවා විඥානය. හයක උපස්තර වෙන නාම ඒකත් පිළිබඳ දැනීමක් වෙනවා ඒක කියනවා ආයතනය නිසා මනසට ආත්මවාදයට පස්සේ දැනෙන ඥානයට මනෝවිද්‍යාවයි දැන් මම ඉස්සර කතාව කියලා මේ උපමාව කියලා මේ විඥානමයි කෝවට පස්සේ මෙයාට තේරෙන්නේ මොකද්ද කියලා කියන්නේ දැන් විඥානයක් තියෙනවා කියලා අපි උගන්වන පොත්වල කියනවා විඥාන කාය ඒ ධම්මා කියලා කොහොමද කියලා තියෙනවා විඥානය කියලා දැනගන්න දෙන්නේ. ආකේවා මේ නිතර එකම නිඳපාතේ. ඒ ධම්මන නිතර දැනීමට හේතුව උපකාර වෙන නිතර ධාතයන් වල නිතර කියන සම්පූර්ණ පදිනවා. නමුත් ඒකේ එකම නිතර. තමයි සම්පූර්ණ ඥාන, සෝත්‍රේ ඥාන, ධාරේ ඥාන, ජීවා ඥාන, කාය ඥාන සම්බන්ධ වෙනවා. මේ විඥාන හයක් කපුල ගන්න. අර උපමාවට අනුකූල. මේ ඇයි විශේෂ මොකක්ද කියන්නේ? නෑ නෑ මම අනුකූල අපි පරමාර්ථ ධර්මයේ අධිකම පොත්පත්වල උගන්වන විඥානය පොත්පත්වල විඥානය දක්වන මේ විඥාන හයක් වශයෙන් දක්වන්නේ විවිධ දේවල් වල සංඥා හලක එකම හඳුනා ගැනීමට එකම දැනුම මාර්ගය. අර එකම විස්තරයට දකින්න කුදුරුකින්ද ආදී වශයෙන් විවිධ නම් වලින් අඳුන්වන්නා එකම දැනුම මාර්ගය. අපි හඳුනනවා සත්වඥාන කෝතරඥාන ආදී මොකද ඒවා ඇතිවීමට හේතුව සංස්කාරය. එන පරිණාමයේ ඉස්සරහට පරමාර්ථ වශයෙන් පස්සේ වශයෙන් කියන එකම තමයි ඇත්තද? දැන් සත්වඥාන ආදී හයක් පරමාර්ථ ධර්ම එකයි තියෙන්නේ. ඒ කියන්නේ හයක් වශයෙන් දක්ෂලා කියන අර්ථකාරක ඒක තේරුම් ගන්න බැහැ මේ අයට කියනවා. එතකොට මේ විඥානයේ නැතිවීම හේතුව කුමක්ද කියලා අපි බලන්න. බුදුචානන් මහන්සේ කියනවා නාම රූප පරිචා විඥාන. නාම රූප පරිචා විඥාන ඇති. එතන මේ එකක් පහන ප්‍රශ්නෙට දෙකක් නැහැ. රූපේ දැක්කම තමයි අපේ ඥානය පහළ වෙනවා. ඒක හරියට. සත්පුරුෂ පටිච්ච රූපේ රූපයේ සත්පුරුෂයන් කියලා දුකේ එනේ රූපයේ සත්පුරුෂයන් කියන මේ සෝතන්තේ පටිච්ච සත්‍ය රූපයේ සත්පුරුෂයන් අනයි සත්‍යයේ කියන නිසා ඒ නිසා සෝතන්තේ සත්‍යයේ කියන විඥානය පහළ වෙනවා මේ විදිහට ආමයේ ජීවිතයේ මනස දෙලට තේරුම්ගන්න. ඒ කියන්නේ හරිම මොන දේවල් සම්මුවාට පසු ඒ විඥානය පහළ එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයට පස්සේ රූපේ රූපණය සම්ප්‍රේණාන කියන කතාව ප්‍රකාශ කළාට ඇහැ රූපේ ගැටීම නිසා ධර්මඥානය ඇතිවෙනවා කියලා කියවට ඇහැ රූපේ දැකීමම පමණක්ම මේ සත්‍යඥානය නැත්නම් ඒකේම ඇතුළන්නේ. ඒක පරිවිතර කරන විට බුදුජානනාථේ විතර කරන්නේ ඒ ධර්මතා ඇදීමට හේතුවන ප්‍රධානතම කාරණා පමණයි. අනිත් හේතු දක්වන්නට ලැබෙනවා. සියලුම මේක දක්වන්නට එකතු වෙලා තියෙන ආත්ම ප්‍රයත්න පස්සේ පස්සේ මිනිසුන් තේරුම් ගැනීමට අපහසුතාවයක් ඉදිරියට වෙනවා. අර ප්‍රධාන හේතුව තමයි ඉවෙන හේතුවක් යක් පමණක් දක්වනවා. ඒතකොට ඇහැේ මොකදේ ගැටීම නිසා සත්‍යඥානය ඇතිවෙනා කියනකොට ඒ දෙකේ ගැටීමෙන් පමණක්ම ඒ ඇහිේ පහළගෙන දැනීම සත්‍යඥානය ඇතිවන්නේ. කලයි සත්‍යයේ ගැටීම නිසාම සෝත විඥානයේ වස්තමේ පහළවන දෙයක් විඥානයේ පහළවන්නේ. එන්නේ දෙකේ උදාහරණයක් දෙකේ කාරණාව. දැන් අපි මේක බත දින්දකට පස්සට තියෙනවා. ඒ බත දින්දකට පස්සට තියෙන පොඩ්ඩේ ආකාරය. කනදී මොකක්වත් කනදී කියන්නේ සම්පත්තේ මන්නේ කියන සම්පත් වලින් එන්නේ නැහැ. නාස්තියේ බලතෝර එක. නමුත් ඒ සැකෙන් දෙපැත්තට පොදගෙන කරනකොට දැනෙන්නේ ඒක. ඒකත් ඒක මදුරෙන් කියන පරමහන්. නමුත් ඒක තේරෙන්නේ කාර්යඥාන පොළවන්නේ. අර ක්‍රියාත්මක වන ආකාරයෙන් පවතින මනස විඥානය ක්‍රියාකාරී මනස ඒ වෙලාවේ ක්‍රියාත්මක නොවන බබාන්දකටවත් කියන සුදපාලේ අනේද පස්සේ. නමුත් ක්‍රියාකාරී මනසක් ඒ විලාවේ නැහැ. ඒ ක්‍රියාකාරී මනස නැති නිසා ඒ දෙයක් ඇතිවෙන්නේ නැහැ. සම්පූර්ණ දෙයක් නැහැ. ඒකයි දේවල් නැහැ. අපි මේ ඉන්නේ ඒක අනිවාර්ය කියලා උදාහරණයක් කියන්නේ. අතරින් ඉන්න පොතේ එයාගේ රූප තුනක් රූප දර්ශනය සංඛ්‍යාවේ මොකද දෙන්නේ? ඒක පහළවන්නේ. මේ කතාවෙන් ඔක්කොම ආරම්භ අපි කතා කරන්නේ විඥානයේ පහළ වෙන මේකේ ඉස්සරහින් කතා කරන්නේ. එතකොට ඒකේ අදහස් කරන්නේ විඥානයේ පහළ වීමට ඔය ඇහැරෙන්නේ කණිකත්වයේ ඒ ධර්මතාව පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එවනම් සමස්තයක් අවශ්‍යයි මොනවද ක්‍රියාකාරී මනස අවශ්‍යයි. අපි පදේ පදනාමක දෙන්නේ අපේ සංකේතයේ අපිට සමාන සාකච්ඡා ඒ ක්‍රියාත්මක වන මනස ක්‍රියාකාරී මනස උදලාවේ ඒ ආකාරයෙන් පදින්නේ නැති. එතකොට මේ මනසේ පැවැත්ම, ක්‍රියාකාරී මනසේ පැවැත්ම විඥානයක් ඇතිවීම සඳහා හේතුව. සක්මන්ත පරිච්ඡ රූපේ උපදිත දක්ෂිනාන කියවට ඇහැ රූපේ දෙකේම නිසා දක්ෂිනාන ඇතිවෙනවා කියලා කියවට ඒකේ දෙකේම පමණක් ඒ දක්ෂිනාන පහළවන්නේ ඒ නිසා ක්‍රියාකාරී මනසේ නාම ධර්මයක් නාමයන්ගේ ගැටෙන අවශ්‍ය විඥානයක් ඇති. ඒක මෙයාට තේරෙන්න ඕන. දැන් අපි උත්පත්ති වලදී කොච්චර කියනවා. හත්ත තියෙනවා, ක්‍රියාකාරී මනස තියෙනවා. ඔකට හත්ත අහන්නද හේතුව අර මේ කන්සෙප්ට් එකේ කන්සෙප්ට් එකේ අන්තරේ කරලා පාඩන සෝතක ස්වභාවය නැති රූපේ නැහැ. ඒකේ තමයි අහන්නට බැහැ. එතකොට ක්‍රියාකාරී මනසේ මොනවාද? පද්ධතිය කියලා අහන්නට බැහැ. අහන්නට නම් ඒ ඉන්ද්‍රියක් අවශ්‍යයි. සෝතේන්ද්‍රය. සෝතේන්ද්‍රය කියන්නේ රූප ධර්මයක්. එහේ අවශ්‍යයි මන ක්‍රියාකාරී මනසේ මොනවාද පමණක් නැදී රූප දැකීම. ඇහැ කියනකොට අපි කල්පනා කරන්න දෙපා යම් කිසි ඒ ඉතිපත් දෙන්න කලියාව සාධක පාන සමාජයේ ඒකාකාර කියනවා. ඒ ඇහැට පසුපත් වෙන පවස්නාව මානසික තේරීමේ ක්‍රියාකාරීත්වය ඇහැ සම්බන්ධ වන රචනා ආදී විවිධ ස්නායු පද්ධතියේ විස්තරේ ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ඒ ක්‍රියාත්මක වීමක් ලැබෙන්නේ අපි බලනවා අපි දකිනවා අපි අහනවා අපිට ඇහෙනවා කියලා කියන්නේ මේ විදිහට ඉන්ද්‍රියයන් සම්බන්ධ සංස්කෘත දක්වනා දිලවට දක්වනා ආදී ප්‍රකාශ කරන්නේ අනිත්‍යකලේ විඥානයක් ගැටෙලා විඥාන පරම්පරාවක් ගැටෙලා නැතිනම් නාම ධර්මයක් ගැටෙලා නැතිනම් එතකොට නාම ධර්ම ඇතුලේ නැත්නම් අපි අතුවා අනාත්මය සම්පූර්ණට තියෙනවා. ඒක නිකුත් කරගන්නවා. අර ක්‍රියාත්මක වන මනස නැති නිසා හැදෙන්නේ ඔබ හැමෝට මට හිතුණා කියන කතාව කවදාවත් කියන්නේ. ඒක උදැකලා නැහැ. නැත්නම් ඔබ ඇතුලේ නැහැ. ඒක මොකද ඒ මොහොත විඥානයේ ආපිත පවස්නාව ඒවා සම්බන්ධව පවස්නාව සිත් විඥානවල සිත් දෙකේ පරස්පරව ඇති වෙන්නේ එතකොට දැනෙන්න. ඒක නිසා අකුවා කියන්නේ නැත්නම් අකුණා කියන්නේ කන ආපිතව සිතිවිලි එකක් ඇති වෙන්නේ ඒක. සේනවා කියන්නේ පවස්නාව කියන්නේ දකින්නවා කියන්නේ ඇත්ත ආපිතව සිතිවිලි එකක් තමයි. ඒකද කියන්නේ සම්පූර්ණ දක්නා කියන්නේ ආක්‍රමණය කරනවා කියන්නේ ඒක සම්බන්ධ දෙයක් පහළ වෙනවා. ඒ නාමස්කන්ධයේ යාත්‍රාවෙන් දෙන්නේ නැහැ. පස්සේ කියන්නේ අන්තික ප්‍රේමයේ ඒ නාමස්කන්ධයේ දුලක සම්බන්ධ දෙකේ දුල පහළ වෙනවා. ඒ කියන්නේ ඒ දෙකේ පහළ වෙන නැත්නම් ඒ දෙකේ මේ සම්බන්ධ දෙකක් තියෙනවා නේද? එතකොට කියන කතාව සත්‍යතාවයක් නේ. පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් පවතින්නේ ඒක අසම්බන්ධීව සිතිවිලි පරමාර්ථ නාම ටික ඇතිලා නැතිලා. අන්නේ නාම ධර්ම ඇතිවීමේ විඥාන සංදේ නාම ධර්මයේ එක. ඒ නාම සංදේ විඥානයේ පහළ වෙන පරිච්ඡේදයේ විදිහට ක්‍රියාත්මක වන වහන්සේ කරන අවශ්‍ය නිසා නාම ධර්ම අවශ්‍යයි. එහාදී මේ නිත්‍යයන් සම්බන්ධ රූප ධර්මයන් අවශ්‍ය නිසා රූප අවශ්‍යයි. මේක නිසා සෝවාන් වෙනවා නාම රූප පරිච්ඡය විඥාන. නාම රූප නිසා විඥාන ඇති. අපි ජීවිතයේ ඉන්නේ ඔය අනිත්‍යය. මට තේරෙන්නේ කොහොමද? රූපයෙන් හේතු නාම රූප දෙක මැදින්නේ කොහොමද දැකන්නේ කියලා දැක්කම කියන්නේ විඥානයේ පතරේ නාම රූප පරිය ආඥා මේ පරියාවේ විඥාන පරිඥා නාම රූප. ඔක අනිත් පැත්තේ විඥාන පරිඥා නාම රූපයි. අද කියන්නේ නාම රූප නිසා විඥාන නැහැ. හේදේ පස්සක් වෙනවා. නෑ පස්සක් වෙනවා කියන්නේ අපි මෞලික කල්පිත කරනවා. පිළිසිඳ ගන්නා විතර. සංස්කෘතික විඥානයේ ඇතිවීම නිසා සාමාන්‍ය සංදේශය විඥානයේ ඇතිවීම නිසා මේ මෞලිකයේ පළවෙනි සහ විශේෂ සම්බන්ධ වූ පරම්පරාවක් පහළ මෙලෙසා ඒ විඥානයේ එන්නාම රූප පහළ පහළ විය. ඒක පහළ ඇතිවෙන සෑම විඥානයක් නැති මේ නාමයන් මේ පහළෝයන් මේ පැවැත්ම අවශ්‍යයි. මේ බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් ඒක වශයෙන් සඳහන් කරලා බුදු අපේක්ෂාවෙන් කියන්නේ මහා සාරෝපේ දක්වන දෙපැත්තේ සිටින දෙකම අරණ පාස්තරේ ඒ වගේ පස්වතුන් වහන්සේලා ඒකත් පස්සම අනුගමනය කළා. ඒකේ යන සම්මුතනේ කාර්යයම විපස්සේ දෝෂය කියලා ඒකලා තමයි විපස්සේ බුදුජානක මහන්සිය පොළොවේ අනුගමනය කළා. ඒ සම්මුතේ කාර්යයම අනුගමනය කරලා ඒක අපේ කොනවා බවතම ලබනවා ඔය තමයි අනුගමනය කරන්නේ. උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඒකේ තුන්දරකට ප්‍රමාණ කියන කාර්යය මමනේ මම බුද්ධත්වයට පත්වන්නට ඉස්සෙල්ලා මේ බෝධිසත්ව නෝලේ ඉගෙන බුදු වෙන දවසේ කල්පනා කළා සමාධියෙන් මෙතුව ප්‍රඥාවෙන් මෙතුව මොකක්ද එපාද මේ දුක්ඛ සංදේ පහළවන්නේ දුක ඇතිවන්නේ මේ මොකද අවන්නේ මොකක්ද එපාද මේ දුක් පොඩ එතකොට මට මහණෙනි තේරෙනවා මේ ඉස්සෙල්ලාම යාතිය ඇතිවෙන නිසා ප්‍රතිසන්ද විඥානය පහළ වෙන නිසා මේ ඔක්කොම දුක ඇතුළේ ඉපදුනේ නැත්නම් මේ දුකම ඇති මේ ප්‍රතිසන්ද විඥානය සමාවේ කාදේ වෙනවා මේ ළඟට සිදුවයි ඒ විඥානය පහළ වෙන්නේ සංස්කාර කුසල කුසල සංස්කාරයේ සමහර සබේ අල්ලා ගන්න නිසා උපාදාන කරන නිසා උපාදාන කරන සබේ අල්ලා ගන්න ඔබට මම කියලා මගේ කියලා මේ සමාධි ප්‍රකාරකට ලෝකේ කතා කිරීමට අපේ සිතා ලෝකයක් හදනවා මේක ගාමනේ අල්ලා ගැනීම මේ උපාදාන මොකක් නිසා ඒවා විසමනදලෝ. ඒකට වෙනවා. මේ පොතේ වැදීීමේ ආකාර මතුණා. ඒක නැත්නම් මේ පංචස්කන්ධයේ පැවැත්ම නිසා මේ ආකාර තිබුණා. ඒක නිසා මේ විදිහට අපි කල්ලා වෙනවා කියනවා. ආසාවක් නිසා නැහැ. ළඟට තියෙන ආකාරයේ වේදනාව කියන්නේ සත්‍ය වේදනාව දෙහිල්ලට වෙන කනස්ස නිසා. ඒතකොට වේදනාව නිසා මේ ආකාර පහළ වෙනවා. වේදනාව නිසා ඇතිවෙනවා. මුතර ගන්නවා ඒ කාරණාවත් පොළේ ඉඳලා. වේදනාව පහළ වෙන්නේ කලාවේදී ආයතනමයි ඇහැ කරනවා කියන මනස තියෙන නිසා. මේ මනස ඇහැකලාවේ මේ ආයතන හය ඒ ඉන්ද්‍රිය හය තිබුණේ ඇයි මේ කොහොමද එතකොට බලන්න නාම රූපේ මේ ආයතන හය ඇතුණා සබුදයා මනස පටන් ගන්නේ දුක කොතනින්ද පටන් ගන්නේ දුක ඇතුලේ කොහොමද කොතනින්ද ආවේ දැන් මෙතන දෙකක් ආවා නාම රූපේ ආයතන නාම රූපේ කියන්නේ බුදුහාමුදුරන්ගේ අභිඥානීය සාධනාම රූපාව. ප්‍රතිසන්දේ පට්ඨතාවෝ විඥානං නාම රූපං මහානතරං ගච්ඡති. එනොත් යාමයේ සරා මේ විඥානයේ කරා මුචරති නාම රූප ඉක්මවා යන්නේ මේ විඥානයේ පස්සේ නෑ නාම රූප පහ නාතරන් දැක්කේ නාම රූප ඉක්මවා යන්නේ නෑ පස්චාත්තාපෝ යම් විඥානයේ විඥානයේ ආකාරයට කැටගෙන යනවා ඒ කාර්යය ආයතන වලින් කියනවා ධර්මතාවක් ඉපදීමක් වෙනවා නම් ජාතිකවත් කියනවා මේ ඉන්නවා. ජාතිකවත් කියනවා නම් මෙයාවක් කියනවා නම් ඒ වගේම සිද්ධීමක් කියනවා නම් උපපදේශවා නැති ඉපදීමක් කියනවා නම් මේ කියන්නේ මේ නාම රූපයන් නිසා විඥානයයි විඥානය නිසා නාම රූපේ පැවැත්මක් නිසා සිදුවනවායි එක්තාවතා මට්ටම් මැදදී සංස්කාරයේ පැවැත්ම නාම රූපන් නාම රූපේ විඥානයේ විඥානයේ සමගින් අන්නමන්න පච්චේ පවත අන්නමන්න පච්චේ ලාය පවතේ අන්නෝනි වශයෙන් නිකේත උපකාරයෙන් දැක්මය අනිත්‍යවක් මේක දකින්නකොට කියන අමනුෂ්‍යයේ පොත මාර්ගස්පත පහරය කියන සංජය සමාධියට කොටේ උපේ අනුසුතේ ධර්මයේ උදාහරණ දැනෙන පක්ෂත්තර විඥාණයට මේක තමයි සම්දේ මේක තමයි සම්දේ කියලා සම්දේ පක්ෂයේ පිළිබඳ පක්ෂත්තර සංකෝධයක් මත නැහැ ආලෝකයේ පැන මොනයි ප්‍රඥාවේ ප්‍රමාණය බලන්න පහළ කරන පහළ කරන කියන්නේ පුළුවන් එතකොට මේ සම්මුතිය අපි මේ දක්වන්නේ නාම රූප සංඛ්‍යා පංචස්කන්ධ ඒකාන්ත දුක්ඛ සත්‍යය. පවත්තන් දුක්ඛං එහෙමයි බුදුරජාණන්සේ ප්‍රකාශ කරන්නේ. මේකේ පැවැත්මේ හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වෙන්නේ ධර්මතාවයේද මේක තමයි සම්දේ මේ තමයි සම්දේ කියලා ඒ සම්දේ සත්‍යය පිළිබඳව අවබෝධයක් සත්‍යතාවයක් මහන්සියට පහළ වෙනවා. සෑම කෙනෙකුටම මේ ආකාරයෙන් සමාන කොහොමද නැත්නම් මේ දෙක දැනගෙනවා. ඒකට ධාති නැත්නම් ප්‍රාණායාමයේ වචන විඥානයේ පහළවන්නේ නැත්නම් මේ දෙක නැතිවෙනවා. සත්‍යයෙන් විඥානයේ කොහොමද නැත්නම් නැති වෙනවා. ඉතින් ආපස්සට බල බල බල බල යනවා. බල බල යනවා. අන්තිමේ උනානේ නාම රූප සත්‍යය. නාම රූප නැතිවෙනවා කියන්නේ කොහොමද? නැතුණිය කියලා. එතෙන් දෙනවා විඥානයේ නැතුණාට පස්සේ නාම රූප නැතිවෙනවා. අන්න ඒක ප්‍රකාශ කරනවා නිරෝධෝ නිරෝධෝ නිරේකේ සත්‍යේ අනන්තයේ ධම්මයේ දෝෂක්මනේ මේක තමයි නිරෝධය මේක තමයි නිරෝධය කියලා අන්න නැතුණු නිරෝධේ ධර්මතාවයේ පිළිබඳව මානක අත්‍යවශ්‍ය අවබෝධයක් ඇති වුණා මහණෙනි කියලා ප්‍රකාශ කරලා නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්නවා. මේ මම මේ කතා කරන අනිත්‍යතාවයේ මේ ඇගේ වෙනතොල තියෙනවා ඒ වෙන ධර්මයේ අපිට බැලලා බොහොම ඉස්සරහේ සම්මානයි ආ අපිට පොඩ්ඩක් බලන්න ඕනේ ඒවා එහෙම නම් බුද්ධයාලේ මාන්නේ මේ දේශනා මේ සම්බන්ධයෙන් කරලා කරන්නේ මේවා අපස්සේ වන්නේ අනිත්‍යතාවය නෙවෙයි අපේ සම්බන්ධයේ සම්බන්ධතාවයේ වෙනසක් නැහැ පඤ්ඤා නිගේනකට ගැනීමට පඤ්ඤා පරිදීනකට ගැනීමට දීමන්තර දීපාදීනකට ගැනීමට සම්මා දිට්ඨියකට ගැනීමට සම්මා දිට්ඨියේ මේ කතාව කියලා මම මේ කතාව නිපාත කරලා දේශනා ආහාර සම්බයවල සම්බන්ධ ඒක දෙකීමක් සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියේ මුල ජානකම දෙකක් තියෙනවා. ඒක අපේ සම්මා දිට්ඨිය කියන එක තමයි අවශ්‍යයි. මේ කරුණ දැනගෙන මේ පිළිබඳ අවබෝධයක් ඇතිවෙන්නේ මනසේ ඉවතින් නිසා අපිට පුළුවන්කම දෙනවා මේ නාම සංකේ රූප හේතු නිසා අපට ඵල වෙනවා සත්‍ය නෙවෙයි පාපනේ ජීවනේ තේරුම් ගන්න. අද මම රූප දක්නවායි මම හත්නවායි මම ගමනෝද දක්නවායි මම දැනනවායි මම හිතනවා. මේ මුල මේක තමයි මුල අවිද්‍යාව. මේ අවිද්‍යාව නැති කරගන්න මේ ධර්මයන් හේතුන් නිසා හටගන්න ප්‍රතිපල කියලා මේ හිතන මට බලන්නට පුළුවන්, අහන්නට පුළුවන්, අහන්න පුළුවන්. ඔය කාටද ඔය කරන්න පුළුවන් දේවල්. මා කියන්නේ ඇත්තම කියන්නේ කොහොමද? අර අහස්සන්තාවක යන මේ පස්ව නිර්වාණ සාධකයි. ආ දුන්නේ. ධර්මයෙන් මොනවද ලක්ෂණයක් ගන්නට බෑ. ජීවිත කිසිම රසක් දැනෙන්නේ නෑ. මොනවද ඒවත් කිසිම නමක් ඒක කියලා දැනෙන්නේ නෑ. නාසයේ මොනවද බලනවා දැනෙන්නේ නෑ. අතුමිට තමයි ඒක ඕනකම කියනවා කරනකොට දකින්න නම් හැකියාවක් නැහැ ඒක මොකද නාමයේ සම්බන්ධව කොටේලා බැලුණොත් ඉස්ලාමයේ නැහැ කියලා ඒ ඉස්ලාමයේ කියලා විරේචනය නිසා බලතුන් දැනීමේ ඉවරයි ජීවිත සම්බන්ධව ඉස්ලාමයේ දැකලා නැතිලා නැතිලා මේ ඉස්ලාමයේ දයන රටේ ජීවිතේ පුරා මාදාරෝත්තේ කියනවා සංසාරයෙන් පිළිකායනවා පිළිකා සාමාන්‍ය මොලේ යනවා මේ මොලේ සංකල්ප දවල් කරනවා බංකලා වේවන්නේ එහෙමයි මොලේ ආකාරයේ ඒකවල ක්‍රියාවේ අත්දැකීම නැතිවෙනවා ඉස්සරහ කතා කරන අදන අදන අදන කතා කරනවා අර මොලේ ගමන් කරන නාමපත්තියේ ඉස්සරහ ක්‍රියාවනවා අද උත්සන්න කතාවේ අද උත්සන්න දෙයක් හරියට මේ මැරෙන්නේ සත්‍යයකට දුරු කරගෙන හදලා උදවනවා අනිත් අතින් මේකට ඔතන අනිත් අතට මේකට බලන්න වෙනවා අපි උදවන අපට අත්දැකීම් තියෙනවා අපේ ප්‍රයාසයන් කරනවා අපේ වටිනාකම තියෙනවා අපේ බලන්න පුළුවන් බලන්න පුළුවන් මේ මුත්‍තිය සාකච්ඡා කරනවා මේ ඉස්නාල් පාඩේ ඉස්සරහට සම්බන්ධ ඉස්නාල් කියන මොනවා කරන්නේ අපි අදතරලා අපේ ශරීරයේ ක්‍රියාත්මක කරනවා කියන්නේ අපි කරන්නේ ඒ ක්‍රියාව ශරීරයේ ක්‍රියාත්මක කරන හැකියාව මනසක් පහළවන්නට පටු. ඒක සම්බන්ධව උත්සාහයෙන් ක්‍රියාත්මක වෙන සිදුවන කලණයක් තියෙනවා. ඒක අපට මේ සම්බන්ධව ක්‍රියාත්මක කරන අපට ඕනේ. ඒ මනස පරිඥාන කියන කතාව ඕනේ බැරි කතාව. මම අරගෙන කතාව නම් දැක්කට කතාව කතාව. මේ මොන්නේ කාරණාම ධර්මනික ඇතිවෙන්නේ නැහැ. ඒ හේතුව නැත්නම් අපිට කොහොමද අපිට ඕනෑකම තිබුණාට අපේ මොකද මේ විඥානයේ ඇතුළේ තියෙන කාරණා එක්කම නෑ. ඒකත් මේක හදගන්නා බලපෑමක් දුරුක කරනවා අපේ සුදුකල මේ මම කියන දේ මම කියන දේ ආත්මයට කටපාඩම් කිරීම මට الدين අපසවස්වලින් වේදනා සිතේ ඒ කොහොමද සාමාන්‍යයෙන් කරන්නේ? මෙයා අනිත්‍යයක් නෙවෙයි කියන සත්‍යස්තරිත සමාගමන අවබෝධය කරගන්න අන්න ඒ අවබෝධයේ පසුව ඒක පහළම අත්දැකීම් නැතෝ නැති අත්දැකීම් තමයි නිවන් ලබන්න පුළුවන්. වශයෙන් පවතාදී රූපාන්තරාත්මක ප්‍රතිපදින ධර්මයන් අපගේ සිදුවන සිදුවීම. එතකොට මේ කතාවේ විඥානයේ තියෙන මේ දේ නාම රූප නිසා විඥානය පහළ වෙනවා කියන එක තමයි රූපයේ නිසා විඥානය පහළ වෙනවා කියන සංස්කාරය කියන කතාව. දැන් වේදනා සංඥා මනස්කාර කියන කොටස් තුනයි කියන්නට දැනෙලා නමේ පහයි. නමේ කියන්නේ ඒක නිසා ආරම්භ මාසිකම දෙයක් කරනකොට කතාව හරි. ඒක තමයි ඒක ජීවිතයේ එකතු වෙනවා. නැත්නම් බඩ බලනා කරන සින්න කාලයේ අරගෙන දැන් මේවත් වාපේ කියේ නාම රූප දෙකේ විඥානයේ පහළ වෙන්නේ ඒක තේරුම් ගන්න තමයි විඥානයේ වල සබ්දේ කුලේ වාඥාන නිබාරේ වුණා කියලා ඒ වගේම මගේ විඥානයේ කියන කතාවේ වලට අපිට වෙන විදිහට මේ සිදුවිලි වලට ගන්න බැහැ විඥානවල වහන කරගන්න බැහැ ඒ වගේම තමයි අනිත් නාම ධර්මවල සත්‍යෝදේ පිටකරන්නේ අපිට කියන්නේ සබාරන්නේ අපිට කියන්නේ නැති නොකරගෙන ඉන්නට. හොඳයි. එහෙනම් අද භාවනා කරන ආකාරය කියන දෙකේ එක හොඳට ආනන්ද ඕන. සතිපට්ඨාන මෙයාට කාලේදී භාවනා කරන ලබන ප්‍රතිපදාවක් තියෙනවා. ඒක ඒකයි කියන විදිහට මට කියන්න දෙකකට සතුටක් පාන. මේක පොතක් දෙකක් දැන් බහවලා දිනුවා කියන කෙනෙක් කියන පස්සට කියනවා. සම්‍යක් අපි කියන්නේ ඉස්සරහට සාමාන්‍යයෙන් කියනවා. දැන් බහවනා කරන ආකාරය ගැන පොරොත්තු දෙකක් ආනාපාන සතිය පාරකතර කර්ම දෝෂ සමාධිය වෙනකම් වැඩි සංසිත භාවනාවක ප්‍රමුඛ සිතේ සමාධිය වුණාට පසු ඒක තමයි ප්‍රමුඛ මේ ආකාරයෙන් නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයට දක්වන්නේ. ඒකත් කරන්න පුළුවන් හොඳයි කරන්න බැරිම අර ආනාපානසති සමාධි භාවනාවේ සමාධිය ඇති කරගෙන කර්මස්තර ප්‍රෝණාම වලින්ම දකින්නට පටන් ගන්නවා පස්සේ දකින්නට හැකියාව ලබනවා විශේෂ ආධිගත වාර්තාවේ උත්තරයෙන් ධම්මපදේ හොවන් පස්සේ අන්න කිසිම දෙයක් නැතිවෙන්න දෙයක් පමණ කරලා යන පරිදි විශේෂ සිංහල කමකට සමායවා සිටින ඒක රෝගයේ ඒකකටන නාමය කියලා සූපත් කරනවා. ඒක අන්තරාත්මක ප්‍රයත්න කරලා ඒක රෝගයේ ඒකකට කරනවා. ඒ මොන ආකාරයකට ඒක රෝගයේ ඒකකටන සිටිනවා. ඊළඟට කරන නමත බලනවා මේක රෝගයේ ඒකකටන සිටිනවා. මේ විදිහේ විශේෂ පාඩයක් වගේ එකක් තියෙනවා. ඒකයි ඒකම අවබෝධ වෙන ආකාරය එන්නදිට බලනවා මේක දුරේ ඒක ධර්ම පිට නාමයේ තුලයි නාම රූප දෙක පැහැදිලිව අපට වෙන ආකාරයෙන් එක පැත්තකින් ශරීරයේ විශේෂ පාඩයක් පාස්කෙනවා ඒකට තමයි කටපාඩම් කියන්නේ මේ රූපේ නාම මේ රූපේ නාම මේ රූපේ නාම මේ කිසිම දෙයක් දෙකක් ඒක පාඩකයක් තමයි තමයි කරන්නේ. මෙය පසුපට්ඨ පිළිම. දැන් මේ අය විසින් භාවනා කළ යුතු ආකාරය මම ප්‍රකාශ කරනවා. පළමුවෙන් ප්‍රකාශ කරන්නේ භාවනාවෙන් අත්දැකීමක් ලබා නැති භාවනාව දියුණු නැති අය විසින් පිළිපැදිය යුතු ආකාරය. ඊට පස්ව භාවනාව දියුණු නැති කෙනෙක් මේ සිටින ඒ අයට උපදෙස් ලබා දෙනවා. භාවනාවේ තරම් දිනුවක් නැති අය විසින් මේ ආකාරයෙන් පිළිපදින්න ඕන. පළමුවෙන්ම පොඩි කොට සිදු කරගන්න. ආනාපාන සතිය ඉතිරිය පිළිතරලා සමන්දරතෝ සිතේ සමාධිය ඇති කරගන්නට ඕන. ඒකේ සිතේ සමාධිය ඇති කරගෙන ආනාපාන සති භාවනාවේ නිමස්න වන විට ඇතිවන නාම රූප ධර්මයන් කෙරෙහි අවධානය යොමු කරලා නාම රූප වෙන වශයෙන් දකින්නට බලන්නට පුළුවන්ට ඕන. මේ ටිකනේ මේ දක්වා කරලා තිබෙන නිසා ඉතා ඉක්මනට පහසුවෙන් ඒ தත්ත්වයට පිටපත් කරගන්න පුළුවන්. ඊට පස්සෙව මා ගියවාරේදී ප්‍රකාශ කළ පරිදි ආනාපානය නැත්නම් ආස්වාස් ප්‍රාස්වාසයට අනුකූල වන ආකාරයෙන් ඒකට අනුව සමාධියේ කය නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයේ දකින්නට පුළුවන් එහෙම දකින්නට පුළුවන් නම් ඒකත් බලන්න. ඒක දකින්නට නැහැ කිව්වත් ඒ නාම රූප වෙනස්යෙන් දැකීමට හැකියාව ලැබුණාට පස්සෙව ඒ විශේෂිත පාදේ දක්වා ශරීරයේ දකුණු පැත්තෙන් වම් පැත්තෙන් පළමුව නාම රූප දක්මින් සිට ගෙනෙන. ඒ කියන්නේ හිතේ ඉහළම කොටස ගන්නවා මේ මේක තමයි රූපය ඒ මේ හිතේ ඉහළම කොටසට දකින සිත නාමය කියලා ඒ දෙස බලනවා ඊට පස්සේ නඟල් භාගයක් අඟල පමණකින් නැවත බලනවා මෙන්න මේක තමයි රූපය ඒක දකින සිත නාමය කියලා ඊට අඟල් භාගයක් පිටේට නැවත බලනවා මේ රූප කොටස මේ දකින සිත නාමය කියලා මේ විදිහට ශරීරයේ එක පැත්තකින් දකුණු පැත්තෙන් වම් පැත්තෙන් එසේ සිට පාදයේ දක්වාම බලාගෙන බලාගෙන යනවා නාම රූප වෙන වශයෙන් දකිනවා ඊට පස්සේ අනිත් පැත්තත් විශේෂිත පාඩේ දක්වා නාම රූප වෙන ක්‍රමයෙන් බලන්න බලන්න යනවා. මේ විදිහට කටයුතු කරන විට අපිට සාද බල වේදනාවක් දුක් වේදනාවක් වෙන දැනෙනොත් ඒකයි දෙස්ස සමදාහණය යොමු කරලා. ඒ දුක් වේදනාව දැන රූපය රූප කොටස රූපය ඒක දකින්න හිත නැත්නම් මේ දැනෙන වේදනාව නාමය කියලා ඒ නාම රූපත් වෙන කරනවා. මේ අතරතුරදී සද වීමක් රත් වීමක් වෙන දෙයක් හරි දැනෙනොත් ඒ සද වෙන රත් වෙන ගති රූප ධර්මයක්ය ඒක දකින සිත නාමයක් කියලා ඒකේ එහි ඇති නාම රූපත් වෙන කරනවා. ශබ්දයක් ඇතිවෙනවා නම් ඒ දැනෙන ශබ්දයේ රූපයක් ඒක දකින සිත නාමයක් කියලා මෙහෙම කරනවා. ගන්ධ සුවඳක් දැනෙනවා නම් ගන්ධ සුවඳ රූපයක් ඒක දකින සිත නාමයක් කියලා ඒකත් වෙන කරනවා. මේ විදිහට ඒ නාම රූප වෙන කරනවා. විශේෂිත පාදේ දක්වා නාම රූප වෙන වෙන වශයෙන් දකින ශරීරයේ එක්කෙනා මනස පැත්තෙන් නැවත නැවත සිත ගෙනියනවා කළ යුතුයි. එහෙම කරන විට සමහර අයට සමාගයේ සමහර ශරීර කොටස් හිතට නොඇති වශයෙන් නොපෙනී යන්නට පුළුවන්. එසේ වුවහොත් ශරීරයේ පෙනෙන කොටස් වල පමණ පිටට පෙනෙන කොටස් වල පමණ නාම රූප වෙන් කරමින් වෙන් කරමින් බල බල පරිසරම කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු කරන විට සති සමාධි ප්‍රඥා දිනුවාට මුළු ශරීරයම සිතට නොඇතිවි නොපෙනී යන්නට පුළුවන්. ශරීරයේ සෙවණන් ලක්බඳ පස්සේට පස්සන නැත්නම් ආකාශයේ ලක්බඳ පස්සේට පස්සන ශරීරයේ සිතට කිසිවක්ම නොඇතින ආකාරයෙන් නොඇතිව යනවා. මේ විදිහට පස්සනාට පස්සෙ සෙවණැල්ලක් වෙන ආකාශයක් වෙන දිස්වෙන දෙක ඒ රූපේ කතාව ආකාශ ධාතුවේ දිදිස්සන්නේ ඒ ආකාශ ධාතුව දෙස අවධානය යොමු කරලා ඒකන ටිකින් ටික බලන යන මෙන්න රූපේ ඒක දක්න සිතනාම මෙන්න රූපේ ඒක දක්න සිතනාම කියලා. ඒ කියන්නේ ශරීරයේ නොපෙනී ගියාට පසු වෙන කප්පේ නාම රූපයි වෙන කරන්නේ. එහෙම කරගෙන කරගෙන යන විට සිත ඉතාමත් සියුම්ල සියුම්ල සියුම්ල ගිහිල්ලා අර රූප කොටස් ශරීරයේ සම්පූර්ණ සිතට සම්පූර්ණම නැතිව ඉතාම සියුම් දැනීමක් පමණ සිත වෙන තත්ත්වයක් මුද්ද වෙනවා. මෙන්න මේ තත්ත්වයටපත් වුණාට පස්සේ මේ තත්ත්වයට පිටපත් වුණාට පස්සේ මේ ධර්මය ඇති කියන්නේ අනුන්තිම පිටුවේ සියුම් විඥාන මාත්‍රයක් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. එහෙම ටික වෙලාවක් සමහර විනාඩියක් දෙකක් වෙනසට කාලයක් වන්නත් පුළුවන්. ඊට සුළු කෙනෙක් ටිකක් වැඩි කාලයක් වන්නත් පුළුවන්. එහෙම මෙනෙහි කර කර සිටින විට අර අනිත්‍යයි අනිත්‍යයි කියලා පොස්තිකක් නිරුද්ධ වෙනවා නැත්නම් නැති නැති යන ආකාරය දකින්නට පුළුවන්. පළමුවෙන් අනිත්‍යය කියලා සිත නැති වෙනවා, දෙවෙනි අනිත්‍යය කියලා සිත නැති. දෙවෙනියට අනිත්‍යය කියලාම කුසිත නැති වෙනවා, දෙවෙනියට අනිත්‍යය කියලා සිත නැති. මෙන්න මේ ආකාරයෙන් ඒ අනිත්‍යය අනිත්‍යය කියන සිත පවා නිරුද්ධ වෙන යන ආකාරය දකින්න පොහසතුව එහිදී නාම ධර්මයන්ගේ නිරෝධයක් ඉක්ෂණයක් විදියට දකින්නට පුළුවන්කම ලැබෙනවා. කලින් රූප ධර්මයන්ගේ නිරෝධය අධ්‍යක්ෂණය මේ ආකාරයෙන් නාම ධර්මයන්ගේ නිරෝධය අධ්‍යක්ෂණය නාම රූප නිරෝධයට පිටපත් වෙලා එක ස්නෑහයේදී භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගෙන සති සමාධි ප්‍රඥා දියුණුවට නිවන සැනසෙන්න මේ ජීවිතයේදී මේ භාවනා ක්‍රමය තුළින් පුළුවන්කම හැකියාව ලැබෙනවා. හොඳයි ඊළඟ ඒ පිළිපදින. හරි දැන් කියන ලබන්නේ මේ භාවනාව දිනුවායි සංකල්ප යුතු ආකාරය. මේ භාවනාව දිනුවායි ශරීරයේ කොටසින් කොට සංගණන වල බල බල ආකාරයෙන් දිහසන්නට ගත කරන්න අවශ්‍ය නැහැ. ශරීරයෙන් රූප නාමයෙන් රූපය වෙන් කරපු ගමන් ශරීරය සම්පූර්ණ නොකෙනු නිස්සාපාතයක් බවට පිටපත් කරනවා. අන්න ඒ ප්‍රශ්නාට පස්සේ මේ නිස්සාපාතය ආපාත ධාතුව නැත්නම් මේ ශරීරයේ සිටට නොඇති හිමිය දෙවෙනි ලබන සත්‍යයක් ඒකත් ආපාත ධාතුව. මේ ඒකේ කියන රූපේ සහ නාමයේ වෙන් කරන ඒ කියන්නේ සම්පූර්ණ ශරීරය පිටරන පිණින් ගියාට පස්සේ සමාගයේ ශරීරයේ ස්වરૂපයට අනුවයි ඒ හිස් භාවය සමාජයේ සිට අවබෝධ කරගත යුතු වන්නේ මේ අවස්ථාවේදී මේ හිස් ස්වરૂපය රූපයක් ඒක දකින්නට නාමයක් කියලා අර මොනින් කියාවේ කළ පරිදි මොනින් කියාවේ කී පරිදිම එහි තියෙන නාම රූප වෙන කරන්නේ සාමත්ම සියුම් වශයෙන් සිට පවත්වන කටයුතු කරන්නට ඕන මේ කර්මෙන්ද මත පිට සිටින සිටින එකක් නෙවෙයි ගැඹුරු සමාජයකින් ඉතාමත් සියුම් වශයෙන් ගැට සිටින සිටින සිටින ඉන්න ඒකම කරන විට සම්පූර්ණම රූප ධර්ම නොපෙනී යනවා ආයනයේ දෙසට සාමත් ඇති වුණාට පසු සමාගයේ හදවත තියෙන දෙසට අවධානය යොමු කරනවා. අත් වශයෙන්ම රූපෙ මෙහිදී තේන රූපෙ සිටට නැති ගියාට සමාගයේ ශරීරයේ පවතින ශරීරයේ පවතින ස්ථානයේ හදවත පවතින. ඒ හදවත පවතින ස්ථානයේ සමාගයේ සිට මෙහෙවර එහිදී තියෙන රූපයේ සහ නාමයේ වෙන් කරන්නටයි පටන් ගන්නට ඕනේ. එහිදී සමහර කෙනෙකුට හදවතේ පවතින දේ තියෙන සමහර කෙනෙකුට හදවත තීව්‍රයි වගේ දර්ශනයටත් පුළුවන්. එසේ වුවත් නෝ අනුව තේ තියෙන සුතිරය මේ තියෙන හදවත රූපය මේක රූපයක දකින සිතනාමය මේක රූපයක දකින සිතනාමය කියලා මෙන්න කර කර යන්නත් පුළුවන්. මොකද සාමන්ත සියුම් ඒ ඉදිකට සුදක් පමණ වෙනස පවත්නා වූ පිටු පොඩක් අපිටපත් වූ දීපිකක් සම්බන්ධ ඉතාම සුළු දීපිකක් ඇස්ත කරගෙනව සිත පවතින ආකාරය දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒකත් ඒකත් නාම රූප වශයෙන් ඒක දේදා දේකට රූපේ ඒක දකින්න සිත නාමය කියලා වෙන් කරපාත් පස්සේ ඒ හදවත ඇතුළු කරගෙන රූපයක් ඇසුරු කරගෙන හදවත නැමැති රූපය ඇසුරු කරන සිත පවතින දෙන හැකියාවකට සිත පස්සේ තව මොකක්ද කියන සත්‍යයක සිත පස්සේ මේක පස්සේ මුලයට අවධානය යොමු කරනවා. මුලේ කියන්නේ හිස් කටයත්තේ දැනට දිස්සන හිස් ආකාශ ධාතු මෙහි රූපය දිස්සන්නේ භාවනා ආදී නිසා. ඒදී මුලේ හිස් මේ ඉස්පට අපි ඇති චිත්ත රූපයේ මොළයේ ඇති කොටස දෙස අවධානය යොමු කරලා ඒ අඟලින් අඟල මේ චිත්ත රූපයේ රූපයක් එක දක්න සිද්ධ නාමයක් මේ චිත්ත රූපය ඊළඟ චිත්ත අංග ලක්ෂණය කියන රූපයේ රූපයක් ඒක දක්න සිද්ධ නාමයක් ඒකත් අංග ලක්ෂණය කියන චිත්ත රූපයේ රූපයක් ඒක දක්න සිද්ධ නාමයක් කියන ඒ නාම රූප වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර යන මේ විදිහට මොළු මොළයේ නැති ඒ නාම රූප වෙන් කරාට පස්සේ සානත්ම සියුම් වූ සාන්තෝ තත්ත්වයක තත්ත්වයකට පත් වෙනවා. මේදී සමාජයේ සුත කුමක් ඇසුරු කරගෙන පවතිනවාද කියන එක ගැන සත්‍යස් අවබෝධයකුත් ප්‍රඥාව දිනන කෙනෙකුට සමහර විට අත්දකින්න පුළුවන්. මේ සත්‍යයට සිට පත් වුණාට පස්සේ තාමත්ම තේන සත්‍යයට සිට තුන සත්‍යයට සිට පත් වුණාට පස්ව මාගේ මරණයේදී මේ සිට මේ රූපයෙන් දෙන්නේ නේද සිදුවන්නේ කියන හැඟීම ඇති කරගන්නට ඕනේ. ඒක ඇත්ත වශයෙන්ම මතු පිට සිටින ඕලාරික වශයෙන් සිටින සිටිල්ලක් නෙවෙයි තවත් සිවුන් වශයෙන් යටි සිටින දකින්න දැකීමක්. කිව්වොත් තමයි හරි. අන්න ඒ විදිහට මේ මරණයේදී සිදුවන්නේ මේ නාම මේ රූපේ වෙන්නේ නේද කියන අවබෝධය ඇතුව අවබෝධය ඇති වුණාට පස්සෙ ඒ නාමයෙන් මේ රූපේ වෙනකොට තියෙන සම්පූර්ණම කිසිවක් නැති පද නින්දකට වැටෙනා වගේ සත්‍යයකට පත් වෙන නම් තින්න කියමක් නෙවෙයි. ඒ සමාගයේ සමාධිය ප්‍රමාණය අනුව ප්‍රඥාවේ ප්‍රමාණය අනුව ඒ ඒ පැත්තේ බොහෝ වේලා කෙනෙකුට ඉන්න පුළුවන් ටික වේලාවක් තව සමහර අය ඉන්න පුළුවන්. ඒකෙන් නැගිටින උදෙසම ඒ පැත්තෙන් සිත නිදී නැගිටින උදෙසම මේ ධර්මයන් අනිත්‍යයි මේකත් අනාත්මයි මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියලා මෙනෙහි කරන විටම සිත නිවනටපත් වෙනවා. මේ භාවනාව කළ යුත්තේ වාඩි වී යමකට හේතු වෙලා නැත්නම් නිදන ඉරියව්වෙන් සිටගෙන පමණයි. හොඳයි ඒ අනුව පිළිපැදීමේ මේ සෑම දිනකම නිවාසමත්පත් වේවායි කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව මෙතන නිම කරනවා. ඔබ සම්පූර්ණ නිවාසමත්පත් වේවා.